දැන් වෙලාව නම් 9:21යි කාලය ගොඩක් ගෙවිලා තියෙනවා. තව අත උස්සලා තියෙනවා දෙදෙනෙක් ලක්මිනී මහත්මිය සහ ආනන්ද මහින්කන්ද මහත්මයා. ලක්මිනී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් ප්‍රශ්න දෙකක් අතර තියෙනවා ඔබ වහන්සේට පුළුවන් නම් තියෙන ලොකු දෙයක්. ස්වාමීන් මගේ ප්‍රශ්නේ තමයි දැන් අපි කේන්දර බලනවා මිනිස්සු වර මේ ඔය බඳිනේ වගේ ස්වාමීන් ඒ කේන්ද්‍ර බැලීම පිළිබඳ ධර්මයේ යම් විග්‍රහයක් වෙනවද? ඒක දැන් ඒක මගේ පළවෙනි ප්‍රශ්නය. සහ මගේ දෙවෙනි ප්‍රශ්නය තමයි ස්වාමීන් දැන් කර්මය අනුව යම් වාතාවරණයක් ඇති වී තිබෙනවා නම් අපේ උත්සාහයෙන් මේ වාතාවරණය වෙනස් කරගන්න පුළුවන්ද? ඒ ඒ අපි දාන උත්සාහයත් යම් කර්මයක් කර්මයක් මත පදනම් වේද කියන එක තමයි ප්‍රශ්නේ. කේන්දර බැලීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන භික්ෂුවකට ඒක අකැපයි කියන බව යම් භික්ෂුවක් ජ්‍යොතිෂ කටයුතු කරමින් කේන්දර බලමින් ඒ ඒන් ප්‍රත්‍යපහසුකම් සපයා ගන්නවා නම් ඒ භික්ෂුවට ඒ තිරස්චීන විද්‍යාවක් බව දක්වලා තියෙනවා. හැබැයි ගිහියේ කේන්දර බැලීම ඒවා පලාපල කීම ඒවා සම්බන්ධව බුදුරජාණන් වහන්සේ කොතනකවත් එහෙම නිග්‍රහ කරන්නට ගිහිල්ලා නැහැ. අර නක්කත් ජාතකයේ දක්වලා තියෙනවා යම්කිසි කාරණයක් සඵල වෙනවා නම් එතනයි නියම නැකත මේ තරුවලට මොකද්ද කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේ ඒ සියල්ලක් එකට එකතු කරලා ගත්තන් පස්සේ බුදුදහම තුල ඍතු නියාම ඍතු නියාමය හඳුනා ගන්නට විවිධ ශාස්ත්‍ර නිර්මාණය කරන්න පුළුවන්. බීජ නියාමය හඳුනා ගන්න, කම්ම නියාමය හඳුනා ගන්න, චිත්ත නියාමය හඳුනා ගන්න එක් එක් ශාස්ත්‍ර නිර්මාණය කරන්න පුළුවන්. ඒ ශාස්ත්‍රවල යම්කිසි පදනමක් ගොඩනගාගෙන යම් ප්‍රමාණයකට નિවරදිව පාවිච්චි කරන්නත් ඕනනම් ප්‍රත්‍යඥයින්ට පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩනගාගත්තු විද්‍යාවක් තමයි ජ්‍යොතිර්විද්‍යාව කියලා කියන්නේ. ඍෂිවරු විසින් නිර්මාණය කරන ලද්දක්. ඒ නිසා ජීවිතය පිළිබඳ යම් යම් තොරතුරු යම් ප්‍රමාණයකට નિවරදිව විග්‍රහ කරගන්න ශාස්ත්‍රයක්. හැබැයි ඒක පාවිච්චි කරන අය සහ අන් අයට කියා දෙන අය નિවරදිව පාවිච්චි කරනවද කියන්න අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක ව්‍යාපාරයක් කරගෙන ලාභ උපයන මාර්ගයක් කරගෙන තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ජ්‍යොතිර් විද්‍යාව වශයෙන් ගත්තහම එහි යම් කිසි පදනමක් තිබුණට අද කාලේ ඒක පාවිච්චි වෙන්නේ නිර්වද්‍යවද සාවද්‍යවද කියන එක ගැන අපිට වගකීමක් දරන්න පුළුවන් කමක් නැහැ. කොහොම වුණත් පැවිද්දෙක් ඒවා ඔස්සේ පස්සෙන් යනවා නම් ඒක පැවිද්දාට උචිත නැහැ. ගිහියෙක් තම තමන්ගේ කටයුතු පහසුවෙන් කරගන්න ඒ බඳු යම් යම් බාහිර විද්‍යාවන් ඇසුරු කිරීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරලා නැහැ ඒ විදිහට. ඊළඟට කර්මය කියන එක අපිට වෙනස් කරන්න පුළුවන් කර්ම තියෙනවා. ආනන්තරේ පාප කර්ම යම් කිසි කෙනෙක් කරගත්තොත් ඒව අපිට වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඉන් මෙපිට අවශේෂ කුසල අකුසල කර්ම අපිට වෙනස් කරන්න පුළුවන් කුසල කර්ම අකුසල කර්ම වලින් යට කරන්න පුළුවන් අකුසල කර්ම කුසල කර්ම වලින් යට කරන්න පුළුවන් ඒක හඳුන්වන ප්‍රයෝග සම්පත්තියයි කියලා. එතකොට ඒ සඳහා අපේ සිතුවිලි වචන ක්‍රියා අපි යහපත් විදිහට හසුරුවා ගන්න දක්ෂ නම් අපිට බොහෝ අකුසල කර්ම යටපත් කරන්න පුළුවන්. එතකොට ඒ කර්මය යටපත් කිරීමේ හැකියාව අපිට මතුවෙන්නේ කර්මය තුලින්මයි කියලා එහෙම කියන්න බෑ. එහෙම සමස්තයම සිද්ධ වෙන්නේ කර්මය නිසා නෙමෙයි. ඒ කර්ම සාධකේ ප්‍රධාන සාධකයක්. නමුත් අපේ උත්සාහයෙන්, වීරයෙන්, කම්මනියාමය ඒ ක්‍රියාවලිය චිත්ත නියාමය හරියට හඳුනාගෙන එය වඩා බල සම්පන්න කළොත් අපිට අර කර්මයේ යම් යම් දේවල් යටපත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතකොට ඒකත් කර්මයක් කියලා අපිට එහෙම බැහැර කරන්න බෑ. එහෙමනම් ඉතින් ඒක කර්මයක් නම් ඒ කර්මය අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන. ඒතර අනිවාර්යෙන් සිද්ධ නොවෙන්නේ අපේ උත්සාහය කියන සාධකේ අපේ චිත්ත සාධකේ ඒකට වඩා බලවත් සාධකයක් වෙන නිසා. එතකොට හැම දෙයකටම යම් ප්‍රමාණයකට කර්මය බලපවත්වන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි කර්මය මතම සියල්ලක් තීරණය වෙන්නේ අපේ ප්‍රයත්නය මත, ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රයෝග සම්පත්තිය මත අපට බොහෝ අකුසල කර්ම යටපත් කරලා කුසල කර්ම මතු කරගන්න පුළුවන්. එහෙමයි සාරා. ඕම් පිං ස්වාමීන් වහන්සේ.